බහුධාතුක සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා භික්ඛෝ ආමන්තේසේ භික්ඛවෝති බදන්තේ තිතේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුං භගවායේ තදවෝච යානි කානිචි භික්ඛවේ භයානේ uppajjante සබ්බානි තානේ බාලතෝ uppajjante නෝ පණ්ඩිතතෝ යේකේචි උපද්දවා uppajjante සම්මේතේ බාලතෝ uppajjante නෝ පණ්ඩිතතෝ යේකේචේ උපසංගා uppajjante sabbete balato uppajjante no panditato සේයතාපි භික්ඛවේ නලාගාරෝ වා තිනාගාරෝ වා අග්ගිමුක්ඛෝ කෝඨාගාරානි පිදහති උල්ලිත්තා වලිත්තානේ නිවාතානේ පුස්සෙතග්ගලානේ පිහිතවාතපානානේ ඒවමේව කෝ භික්ඛවේ යානි කානිච භයානි uppajjante sabbāni tāni bālato uppajjante no panditato යේකේචේ උපසංගා uppajjante sabbete bālato uppajjante no panditato ඉතේ කෝ භික්ඛවේ සප්පටි බයෝ බාලෝ අප්පටි බයෝ පණ්ඩිතෝ ස උපද්දවෝ බාලෝ අනුපද්දවෝ පණ්ඩිතෝ ස උපසංගෝ බාලෝ අනුපසංගෝ පණ්ඩිතෝ නත්තේ බික්ඛවේ පණ්ඩිතතෝ භයං නත්තේ පණ්ඩිතතෝ උපද්දවෝ නත්තේ පණ්ඩිතතෝ උපසංගෝ තස්මාතිහ බික්ඛවේ එවං සික්ඛේ සම්බම් පණ්ඩිතා භවිස්සාම දීමංසකාතේ එවං හි බෝ භික්ඛවේ සික්ඛේ සම්බන්ති එවං වොත්තේ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒ තදවෝච්ච චිත්තාවතානුකෝ බන්තේ පණ්ඩිතෝ භික්ඛු වීමංසකෝති අලං වචනායාති යතෝ කෝ ආනන්ද භික්ඛෝ ධාතු කුසලෝච හෝති ආයතන කුසලෝච හෝති පටිච්ච සමුප්පාද කුසලෝච හෝති ඨානාඨාන කුසලෝච හෝති එත්තාවතා කෝ ආනන්ද පණ්ඩිතෝ භික්ඛෝ වේමංසකෝති අලං වචනායාසේ කිත්තාවතාපන භන්සේ ධාතු කුසලෝ භික්ඛෝති අලං වචනායාති අට්ඨාරසකෝ ඉමා ආනන්ද ධාතුයෝ චක්ඛෝ ධාතු රූප ධාතු චක්ඛෝ විඥාන ධාතු සෝත ධාතු ශබ්ද ධාතු සෝත විඥාන ධාතු ගාන ධාතු ගන්ධ ධාතු ගාන විඥාන ධාතු ජීවහා ධාතෝ රස ධාතෝ ජීවහා විඥාන ධාතෝ කාය ධාතෝ පොට්ඨබ්බ ධාතෝ කාය විඥාන ධාතෝ මනෝ ධාතෝ ධම්ම ධාතෝ මනෝ විඥාන ධාතෝ තේ ඉමාකෝ ආනන්ද අට්ඨාරස ධාතුයෝ යතෝ ජානාති පස්සතේ එත්තාවතාපිකෝ ආනන්ද ධාතු කුසලෝ භික්ඛෝති අලං වචනායාති සියාපන බන්තේ අඤ්ඤෝපි පරයායෝ යතා ධාතු කුසලෝ භික්ඛෝති අලං වචනායාති සියා ආනන්ද චෛමා ආනන්ද ධාතුයෝ පඨවේ ධාතෝ ආපෝ ධාතෝ තේජෝ ධාතෝ වායෝ ධාතෝ ආකාශ ධාතු විඥාන ධාතු ඉමා කෝ ආනන්ද ච ධාතුයෝ යතෝ ඥානාසි පස්සති එත්තාවතාපි කෝ ආනන්ද ධාතු කුසලෝ භික්ඛෝති අරං වචනායාසි සියාපන භන්තේ අඤ්ඤෝපි පරයායෝ යතහ ධාතු කුසලෝ භික්ඛෝති අලං වචනායාති ක්ෂියා ආනන්ද, ඡයිමා ආනන්ද, ධාතුයෝ, සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, උපේක්ඛා ධාතු, අවිජ්ජා ධාතු. ඉමා කෝ ආනන්ද ච ධාතුයෝ යතෝ ඥානාසේ පස්සති. එත්තාවතාපි කෝ ආනන්ද ධාතු කුසලෝ භික්ඛෝති අලං වචනායාති ශියාපන භන්තේ අඤ්ඤෝපි පරයායෝ යථා ධාතු කුසලෝ වික්ඛෝති අලං වචනායාති ශියා ආනන්ද චෛමා ආනන්ද ධාතුයෝ කාම ධාතෝ නෙක්ඛම්ම ධාතෝ ව්‍යාපාද ධාතෝ අව්‍යාපාද ධාතෝ විහිංසා ධාතෝ අවිහිංසා ධාතෝ ඉමා කෝ ආනන්ද ච ධාතුයෝ යතෝ ජානාති පස්සති එත්තාවතාපි කෝ ආනන්ද ධාතු කුසලෝ භික්ඛෝති අලං වචනායාති සියාපන බන්තේ අඤ්ඤෝපි පරයායෝ යතා ධාතු කුසලෝ භික්ඛෝති අලං වචනායාති සියා ආනන්ද තිස්සෝ ඉමා ආනන්ද ධාතුයෝ කාම ධාතෝ රූප ධාතෝ අරෝප ධාතෝ ඉමා කෝ ආනන්ද තිස්සෝ ධාතුයෝ යතෝ ඥානාසේ පස්සතේ එත්තාවතාපි කෝ ආනන්ද ධාතු කුසලෝ භික්ඛෝති අලං වචනායාති ක්ෂියාපන බන්සේ අඤ්ඤෝපි පරයායෝ යතා ධාතු කුසලෝ භික්ඛෝති අලං වචනායාති සියා ආනන්ද ද්වේ ඉමා ආනන්ද ධාතුයෝ සංකතාච ධාතෝ අසංකතාච ධාතෝ ඉමා කෝ ආනන්ද ද්වේ ධාතුයෝ යතෝ ජානාති පස්සතේ එත්තාවතාපිකෝ ආනන්ද ධාතු කුසලෝ භික්ඛෝති අලං වචනායාති චිත්තාවතා පන බන්තේ ආයතන කුසලෝ භික්ඛෝති අලං වචනායාති චකෝ පනිමානි ආනන්ද අජ්ජත්තික බාහිරානි ආයතනානි චක්කුං චේව රූපාච සෝතං ච සද්දාච ගානංච ගන්ධාච ජීවහාච රසාච කායෝච පොට්ටම්බාච මනෝච ධම්මාච ඉමානිකෝ ආනන්දච්ච අධ්‍යාත්මික බාහිරානි ආයතනානි යතෝ ඥානාසේ පස්සතේ එත්තාවතාකෝ ආනන්ද ආයතන කුසලෝ භික්ඛෝති අලං වචරායාති චිත්තාවතාපන බන්තේ පටිච්ච සමුප්පාද කුසලෝ භික්ඛෝති අනං වචනායාති ඉදානන්ද භික්ඛෝ එවං පජානාති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලායතනං සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛ ඛණ්ඩස්ස සමුදයෝ හෝති අවිජ්ජායත්‍රේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා ශලායතන නිරෝධෝ ශලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධාත් තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා නිරෝධයන්ති ඒවමේ තස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස නිරෝධෝ හෝති එත්තාවතා කෝ ආනන්ද පටිච්ච සමුප්පාද කුසලෝ භික්ඛෝති අලං වචනායාති චිත්තාවතා පන බන්සේ ඨානාඨාන කුසලෝ භික්ඛෝති අලං වචනායාති ඉදානන්ද බික්කෝ අට්ඨානමේතං අනවකාශෝ යන්දෙට්ටි සම්පන්නෝ පුද්ගලෝ පංචේ සංඛාරං නිච්ඡතෝ උපගච්ඡේය මේ සංඨානං විජ්ජතේති පජානාති ඨානංච කෝ ඒසං විජ්ජති යම් පුතුජනෝ පංච සංඛාරං නිච්ඡතෝ උපගච්ඡේය අට්ඨානමේ සංවිජ්ජතේ තේ පජානාති අට්ඨානමේ සං අනවකාශෝ යන් දෙට්ඨේ සම්පන්නෝ පුද්ගලෝ කංචි සංඛාරං සුඛතෝ උපගච්ඡේය නේසංඨානං විජ්ජතේ තේ පජානාති ථානංච කෝ ඒසං විජ්ජති යම් පුතුජනෝ කංච සංඛාරං සුඛතෝ උපගච්ඡේය ථානමේ සංවිජ්ජති තේ පජානාති අට්ඨානමේ සං අනවකාශෝ යන්දෙට්ඨේ සම්පන්නෝ පුග්ගලෝ කංචේ ධම්මං අත්තතෝ උපගච්ඡේය නේතණ්ඨානං විජ්ජති තේ පජානාති ථානං ච කෝ ඒතං විජ්ජති යං පොතුජ්ජනෝ පංචේ ධම්මා අත්තසෝ උපගච්ඡේය ඛානමේ සම් විජ්ජති තේ පජානාති අට්ඨානමේ තං අනවකාශෝ යන් දෙට්ඨේ සම්පන්නෝ පුද්ගලෝ මාතරං ජීවිතාවෝ රෝපේය නේතණ්ඨානං විජ්ජති තී පජානාති ඨානං ච කෝ ඒසං විජ්ජති යං පොතොජ්ජනෝ මාතරං ජීවිතාවෝරෝපේය ථානමේ සංවිජ්ජති තේ පජානාති අට්ඨානමේ සං අනවකාශෝ යන් දෙට්ඨේ සම්පන්නෝ පුද්ගලෝ පිතරං ජීවිතාවෝරෝපේය නේතණ්ඨානං විජ්ජති තේ පජානාති ඡානං ච කෝ ඒතං විජ්ජති යම් පුතුජ්ජනෝ පිටරං ජීවිතා වෝරෝසෙය ඛානමේ සංවිජ්ජති තේ පජානාති අට්ඨානමේ සං අනවකාශෝ යන් දෙට්ඨේ සම්පන්නෝ පුග්ගලෝ අරහන්තං ජීවිතා වෝරෝසෙය නේසණ්ඨානං විජ්ජතේ තේ පජානාතේ ථානංච කෝ ඒසං විජ්ජති යං පොතොජ්ජනෝ අරහං සංජීවිතාවෝරෝ පේය ථානමේ සංවිජ්ජති තේ පජානාති අට්ඨානමේ තං අනවකාශෝ යන් දෙට්ඨේ සම්පන්නෝ පුද්ගලෝ දුට්ඨ චිත්තෝ තථාගතස්ස ලෝහිතං උප්පාදෙය්‍ය නේතණ්ඨානං විජ්ජති තේ පජානාති ථානං ච කෝ ඒසං විජ්ජති යං පොතොජ්ජනෝ දුට්ඨ චිත්තෝ තථාගතස්ස ලෝහිතං උප්පාදේය ථානමේ සංවිජ්ජති තේ පජානාති අට්ඨානමේ සංඝනවකාශෝ යන් දෙට්ඨේ සම්පන්නෝ පුද්ගලෝ සංඝං බින්දේය නේසං තානං විජ්ජති තේ පජානාති ඨානංච කෝ ඒසං විජ්ජති යං පුතුජනෝ සංඝං බින්දෙය්‍ය ඨානමේ සංවිජ්ජති තේ පජානාති අට්ඨානමේ සං අනවකාශෝ යන් දෙට්ඨේ සම්පන්නෝ පුද්ගලෝ අඤ්ඤං සත්තාරං උද්දෙසෙය්‍ය නේතණ්ඨානං විජ්ජති තේ පජානාති ඨානංච කෝ ඒසං විජ්ජති යං පොතොජ්ජනෝ අඤ්ඤං සත්තාරං උද්දිස්සෙය ඨානමේතං විජ්ජතේති පජානාති අට්ඨානමේතං අනවකාසෝ යං ඒකිස්සා ලෝක ධාතුයා ද්වේ අරහන්තෝ සම්මා සම්බුද්ධා අපුබ්බං අචරිමං uppajjeyyum නේසණ්ඨානං විජ්ජතේති පජානාති ථානංච පෝ ඒතං විජ්ජති යං ඒකිස්සා ලෝක ධාතුයා ඒකෝ අරහං සම්මා සම්බුද්ධෝ uppajjeyya ථානමේ තං විජ්ජති තේ පජානාති අට්ඨානමේ තං අනවකාශෝ යං ඒකිස්සා ලෝක ධාතුයා ද්වේ රාජානෝ චක්කවත්තිනෝ අපුබ්බං අචරිමං uppajjeyyon නේ සංඨානං විජ්ජතේ තේ පජානාති ඡානංච කෝ ඒසං විජ්ජති යං ඒකිස්සා ලෝක ධාතුයා ඒකෝ රාජා චක්කවත්තේ උප්පජ්ජේය ථානමේ සංවිජ්ජති තේ පජානාති අට්ඨානමේ සං අනවකාශෝ යං ඉත්තේ අරහං අස්ස සම්මා සම්බුද්ධෝ නේසංඨානං විජ්ජති තේ පජානාතේ ඥානංචකෝ ඒසං විජ්ජති යං පුරිසෝ අරහං අස්ස සම්මා සම්බුද්ධෝ ථානමේ සංවිජ්ජති තේ පජානාති අට්ඨානමේ සං අනවකාශෝ යං එත්තේ රාජා අස්ස චක්කවත්තේ නේසංඨානං විජ්ජති තේ පජානාති ථානං චකෝ ඒතං විජ්ජති යං පුරිසෝ රාජා අස්ස චක්කවස්සී ථානමේතං විජ්ජති තේ පජානාති අට්ඨානමේතං අනවකාශෝ යං ඉත්තේ සක්ඛත්තං කරෙය්‍ය නේසංඨානං විජ්ජති තේ පජානාති ථානං චකෝ ඒතං විජ්ජති යං පුරිසෝ සක්ඛත්තං කරෙය්‍ය ථානමේ සංවිජ්ජති තේ පජානාති අට්ඨානමේ සං අනවකාශෝ යං එත්ති මාරස්සං කරෙය්‍ය නේසංඨානං විජ්ජති තේ පජානාති ඨානංච කෝ ඒසං විජ්ජති යං පුරිසෝ මාරස්සං කරෙය්‍ය ථානමේ සං විජ්ජති තේ පජානාති අට්ඨානමේ සං අනවකාශෝ යං ඉත්තේ බ්‍රහ්මත්සං කරෙය්‍ය නේසංඨානං විජ්ජතේ තේ පජානාතේ ඨානං චකෝ ඒසං විජ්ජති යං පොරිසෝ බ්‍රහ්මත්සං කරෙය්‍ය ඨානමේ සං විජ්ජතේ තේ පජානාතේ අට්ඨානමේ සං අනවකාශෝ යං කාය දුච්චරිතස්ස ඉට්ඨෝ කන්තෝ මනාපෝ විපාකෝ නිබ්බත්තේය නේතණ්ඨානං විජ්ජති තේ පජානාති ථානං ච කෝ ඒසං විජ්ජති යං කාය දුච්චරිතස්ස අනිච්චෝ අකංසෝ අමනාපෝ විපාකෝ නිබ්බච්චේය ඨානමේ සංවිජ්ජතේ තේ පජානාති අට්ඨානමේ සං අනවකාසෝ යං වචේ දුච්චරිතස්ස තේයාලම් යං මනෝ දුච්චරිතස්ස ඉච්ඡෝ කංසෝ මනාපෝ විපාකෝ නිබ්බච්චේය නේ සංඨානං විජ්ජතේති පජානාති ඥානංච කෝ ඒතං විජ්ජති යං මනෝ දුච්චරිතස්ස අනිච්චෝ අකන්තෝ අමනාපෝ විපාකෝ නිබ්බස්සේය ථානමේ සම්විජ්ජති තේ පජානාති අට්ඨානමේ සං අනවකාසෝ යං කාය සුචරිතස්ස අනිච්චෝ අකන්තෝ අමනාපෝ විපාකෝ නිබ්බස්සේය නේසංඨානං විජ්ජතේතේ පජානාතේ ථානංචකෝ ඒසං විජ්ජති යං කාය සුචරිතස්ස ඉක්ඛෝ කන්තෝ මනාපෝ විපාකෝ නිබ්බත්තේය ථානමේ සංවිජ්ජතේතේ පජානාතේ අට්ඨානමේ සං අනවකාසෝ යං වචේ සුචරිතස්ස සේයාලම් යම් මනෝසචරිතස්ස අනිච්චෝ අකන්තෝ අමනාපෝ විපාකෝ නිබ්බත්තේය මේ සංඨානං විජ්ජති තේ භයානාසේ ථානංචකෝ ඒසං විජ්ජති යං මනෝසචරිතස්ස ඉච්ඡෝ කන්තෝ මනාපෝ විපාකෝ නිබ්බත්තේය ථානමේ සංවිජ්ජති තේ භයානාසේ අට්ඨානමේතං අනවකාසෝ යං කාය දුච්චරිත සමංගේ තං නිදානාත්ථපච්චයා කායස්ස බෙහෙදා පරං මරණා සුගතින් සංග්ගං ලෝකං උපපජ්ජේය නේසංඨානං විජ්ජති තේ පජානාති ත්‍රාණංච කෝ ඒසං විජ්ජති යං කාය දුච්චරිත සමංගේ තං නිදානං පච්චයා කායස්ස බෙහෙදා පරං මරණං අපායන් දුග්ගතින් විනිපාසං නිරයන් උපපජ්ජේය ථානමේ සංවිජ්ජති තේ පජානාති අට්ඨානමේ සං අනවකාසෝ යං වචේ දොච්චරිත සමංගේ තේයාලං යම් මනෝ දුච්චරිත සමංගේ සංනිදානාත්ථපච්චයා කායස්ස බෙහෙදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජේය නේසංඨානං විජ්ජතේ තේ පජානාසීඨානං චකෝ ඒසං විජ්ජති යම් මනෝ දුච්චරිත සමංගේ සංනිදානාත්ථපච්චයා කායස්ස බෙහෙදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජේය ඨානමේ සම්විජ්ජති තේ පජානාති අට්ඨානමේ සං අනවකාශෝ යං කාය සුචරිත සමංගේ තං නිදානාත් තප්පච්චයා කායස්ස බෙහෙදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජේය නේසණ්ඨානං විජ්ජතේතේ පජානාතේ ථානංච කෝ ඒසං විජ්ජතේ යං කාය සුචරිත සමංගේ සංනිදානාත්පච්චයා කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජේය ඨානමේ සංවිජ්ජති තේ පජානාති අට්ඨානමේ සංඝනවකාසෝ යං වචේ සුචරිත සමංගේ පේයාලම් යං මනෝ සුචරිත සමංගේ සංනිදානා සප්පච්චයා කායස්ස බේදා පරං මරණ අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජේය නේසංඨානං විජ්ජතේ තේ පජානාතේ ථානංච කෝ ඒසං විජ්ජති යං මනෝ සුචරිත සමංගේ සංනිදානා තප්පච්චයා කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජේය ථානමේ සංවිජ්ජති තේ පජානාති එත්තාවතා කෝ ආනන්ද ඨානාඨාන කුසලෝ භික්ඛෝති අරං වචනායාසේ එවං උත්තේ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒ සදවෝච අච්චරියං බන්සේ අබුතං බන්සේ කෝණාමෝ අයං බන්සේ ධම්මපරයායෝති තස්මාති හේතුං ආනන්ද ඉමන් ධම්මපරයායන් බහෝධාතු කෝති පිනන්දාරේහි චතෝ පරිවට්ඨෝති පිනන්දාරේහි ධම්මදාසෝති පිනන්දාරේහි අමත දොන්දු බෙහෙති පිනන්දාරේහි අනුත්තරෝ සංගාම විජ්‍යෝති පිනන්දාරේහි තේ ඉදමවෝච භගවා අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අභිනන්දේති බහුධාතුක සොත්තං පංචමං